ඒතර හේතුක සිත් 18 අපි කතා කරලා අවසන් කළා. ඒතර ඒ වගේම ඒ හේතුක සිත් සියල්ලම අපි 18ක් කියලා කිව්වේ අකුසල විපාක සිත් 7යි, අහේතුක කුසල විපාක සිත් 8යි, ක්‍රියා සිත් 3යි කියලා. ඒතර ඒකට සංග්‍රහ ගාතාවක් හැටියට අපි සිහිපත් කරන්නේ එතන තියෙනවා සත්තා කුසල පාකානි පුඤ්ඤ පාකානි අට්ඨදා ක්‍රියාචිත්තානිති නීති අට්ඨාරස අහේතුකා කියලා සංග්‍රහ ගාතාවක් සඳහන් වෙනවා. ඊතුරු මෙතන තියෙන සත්තා කුසල පාකානි කියන්නේ අකුසල විපාකසිත හතක්. පුඤ්ඤ පාකානි අට්ඨදා කුසල විපාකසිත 8ක් ක්‍රියා චිත්තානිති නීති ක්‍රියාසිත 3ක් අට්ඨාරස අහේතුකා මේ විදිහට අහේතුකසිත 18ක් කියලා සංග්‍රහ ගාතාවකින් කියලා දෙනවා. ඊට පස්සේ අපි සිහිපත් කළා අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි සියලු සිත් 30ක් එතන තියෙනවා. එතකොට ඒ සිත් 30 අපි නම් කරා අසෝභන සිත් කියලා. එතකොට සිත් 89න් අසෝභන සිත් 30කුත් සෝභන සිත් 59කුත් තියෙනවා. ඊළඟට අපි දැනගන්නට ඕන අපි එදා සංක්ෂිප්තයෙන් සිහිපත් කළේ මේ සෝබන අසෝබන වෙන්න හේතු කවරක්ද කියන එක. එතකොට සිතක් සෝබන සිතක් බවට පත් වෙන්නේ අසෝබන සිතක් බවට පත් වෙන්නේ ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්මයන්ට අනුරූපීවයි. කියන අපි දැන් සිත් ගැන විතරක් කතා කළාට මේ හැම සිතක් එක්කම යෙදෙන චෛතසික කොටාසයක් තියෙනවා. ඒක අපි චෛතසික ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒක අපි සංක්ෂිප්ත විදිහට තේරුම් ගන්න දැන් චෛතසිකයන්ගේ ලක්ෂණ හැටියට කියන්නේ ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා. ඒ වගේ චෛතසික සංප්‍රයෝග කියලා කියන්නේ. එතකොට මේ මෙතන කියන්නේ චෛතසිකයන් සිතත් එකම එකට උපදිනවා ඒකුප්පාද. නට ඒක නිරෝධා සිතත් එක්කම එකට නිරුද්ධ වෙනවා. ඒකාලම්බන කියන්නේ යම් ආරම්මණයක එල්බගෙනද සිත පහළ වුණේ එහි එල්බගෙනමයි චෛතසිකයත් පහළ වෙන්නේ. ඊළඟට ඒකවත්තුකා යම් වෙලාවක යම් වස්තුවක් දැන් වස්තු කියලා අපි සඳහන් කරන ස්ථාන හයක් තියෙනවානේ. කියන්නේ චක්කුවත්තු, සෝතවත්තු කියලා අපේ වස්තු වශයෙන් භාවිත කරන මේ ඉන්ද්‍රියන් තමයි වස්තු වශයෙන් නාමයක් භාවිත කරන්නේ. කියන්නේ දැන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය ආදී වශයෙන් ඉන්ද්‍රිය අපි භාවිත කරනවානේ. ඒතර මේවටම භාවිත කරන නාමයක් තමයි වත්තු කියලා කියන්නේ. ඒතර චක්කු වත්තු, සෝත වත්තු ආදී වශයෙන් කියනවා. ඒතර මෙතන ඒක වත්තු කියලා කියන්නේ සිත හටගන්නේ යම් වස්තුවක් ආශ්‍රය කරගෙනද චෛතසිකේ හටගන්නේත් ඒ වස්තුව ආශ්‍රය කරගෙනමයි කියන එකයි. එතනදී චෛතසික සියල්ල 52ක් තියෙනවා. ඒ 52කින් ඒ චෛතසික 52ත් කොට්ටාසයන්ට බෙදෙනවා අකුසල් චෛතසික කියලා කොට්ටාසයක් තියෙනවා. එතකොට සවත් රාශිය වශයෙන් කියනවා නම් එතන තියෙන අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ සෝභන රාශිය කියලා. ඒතර සෝභන රාශිය තුල සෝභන චෛතසික ධර්ම 25ක් සඳහන් වෙනවා. එතකොට යම් වෙලාවක යම් සිතක මේ සෝබන නාමයෙන් සඳහන් වන චෛසික එකක් හරි යෙදුණා නම් අන්න ඒ සිත්වලට අපි කියනවා සෝබන සිත් කියලා. යම් සිතක් එක්ක සෝබන චෛසික ධර්ම එකක්වත් යෙදෙන්නේ නැත්නම් අන්න සෝබන චෛසික ධර්මයන් නොයෙදුණු සිත්වලට අපි කියනවා අසෝබන සිත් කියලා. ඊටර අපි ඉහතින් සාකච්ඡා කරපු අකුසල් සිත් 12 තුළ කිසිදු සෝබන චෛතසික ධර්මයක් ඉදුනේ නැහැ. ඉදිලා තියෙන්නේ අකුසල් චෛතසිකමයි. ඒ වගේම අපි මේ සාකච්ඡා කරන අහේතුක සිත් 18ෙත් කිසිම සෝබන චෛතසිකයක් යෙදුනේ නැහැ. එතන යෙදිලා තියෙන්නේ අසෝබන චෛතසිකමයි. ඒතර ඒකෙන් කියන්නේ නැහැ දැන් අපි මුලින්ම සිහිපත් කරානේ අහේතුක වශයෙන් පහළ වෙන මේ සිත් 18 තුල කුසල් අකුසල් නැහැ කියලා විපාකමයි කියලා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අහේතුක සිත්වල එහෙනම් කුසල නාමයෙන් ගැනෙන එහෙම නැත්නම් සෝභන නාමයෙන් ගැනෙන හෝ අසෝභන නාමයෙන් ගැනෙන අකුසල චෛතසිකය කියන කිසිමුදු චෛතසිකයක් එදිලා නැද්ද කියලා. නමුත් දැන් අකුසල් සිත්වල අකුසල නාමයෙන් සඳහන් වන චෛසික ධර්ම 14ම යෙදුණා. ඒවා ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් ඒ ඒ සිත් සමග යෙදෙන චෛසික ධර්ම මොනවද කියලා. නමුත් අහේතුක සිත්වල චෛසික ධර්මයන් යෙදෙනකොට දැන් මේ අහේතුක සිත්වලට අහේතුක කියන නාමයම භාවිත කරන්න හේතුවක් තිබුණා කියලා අපි කිව්වා. කියන අපේ ධර්මයේ සඳහන් වෙනවා හේතු කියන නාමයක්. එතකොට මෙතනදී අපි හේතු කියලා නාමයන් භාවිත කරන ධර්මතා හයක් ගැන අපි සිහිපත් කළා. කියන්නේ කුසල හේතු හැටියට අපි කිව්වා අලෝභ, අදෝස, අමෝහ. අකුසල හේතු ලෝභ, දේශ, මෝහ. මෙන්න මේ හේතු හයට තමයි අපේ මෙහිදී හේතු නාමය භාවිත කරන්නේ. මේ සිත් වලට අහේතුක නාමය භාවිත කරන්නේ හේතු නමින් ගැනෙන එක ධර්මයක්වත් මේ අහේතුක සිත්වල යෙදිලා නැති නිසා තමයි මේවට අහේතුක සිත් කියලා කියන්නේ. නමුත් අකුසල් සිත් 12 තුල මේ හේතු කියන නාමයෙන් ගැනිච්ච අකුසල හේතුන් තුනම යෙදුණා. ලෝභ මූල සිත් 8 තුල ලෝභයයි මෝහයයි කියන හේතු දෙක යෙදුණා. ඊළඟට දේශමූලික සිත් දෙක තුල ද්වේෂයයි මෝහයයි කියන හේතු දෙක යෙදුණා. ඊළඟට මෝහ මූලික සිත් තුළ මෝහය කියන හේතුව යෙදුණා. එහෙනම් අකුසල් සිත්වල හේතු නාමයෙන් සඳහන් වන අකුසල් හේතු තුනම යෙදිලා තියෙන නිසා ඒ දේවල් අහේතුක සිත් නෙවෙයි. ඒතර අකුසල් සිත් 12 ගණන් ගන්නෙත් සහේතුක සිත් කොටාසයක් හැටියටයි. නමුත් අහේතුක සිත් 18 දී අපි හේතු නාමයෙන් ගණන් ගත්ත කුසල හේතුන් හැටියට සිහිපත් කරපු අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන යෙදුනෙත් නැහැ. ඒ වගේම අකුසල් හේතු කියලා කියන ලෝභ, දේශ, මෝහ කියන හේතු තුනේ දිලත් නැහැ. ඒ නිසා හේතු නාමයෙන් ගැනෙන කිසිදු ධර්මයක් යෙදිලා නැති නිසා මේ සිත් අපි කිව්වා අහේතුක සිත් කියලා. ඒතර අහේතුක සිත්වල යෙදෙනවා සබ්බචිත්ත සාධාරණ කියන චෛතසික කොටාස. ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. නමුත් අර හේතුන් නාමයෙන් ගැනෙන ධර්මයන් ඒ තුල යෙදිලා නැහැ. අන්න ඒ නිසා තමයි මේවට අහේතුක සිත් කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් අහේතුක සිත් පිළිබඳව ගැටලුවක් නැහැනේ. එනිසා අහේතුක සිත් ගැන තමන් ඒ විදිහටම මතක තියාගන්න. එතකොට අපි අද ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ සෝභන සෙත් පිළිබඳව. ඒතර සෝභන කියලා කියන්නේ අන්න සෝභන නාමයෙන් සඳහන් වන චෛතසික ධර්මයන් යෙදී තිබෙන නිසා තමයි මේ සිත්වලට සෝභන සිත් කියලා නාමේ භාවිත කරන්නේ. එතකොට මෙතනදී සුවිශේෂී වශයෙන් අපි භාවිත කරනවා කාම සෝභන සිත් කියලා. එතකොට සෝභන සිත් තවත් තිබුණත් මේවට විශේෂයෙන්ම කාමසෝභන සිත් කියලා නාමයක් භාවිත කරන්නත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දැන් ඉගෙන ගන්නේ කාමවචර සිත්. ඒතර කාමවචර සිත් 54න් තව කාමවචර සිත් 54 ඉවර වෙන්න අපි සිත් 24ක් ඉගෙන ගන්නට ඕන. ඒතර අපි ඉගෙනගෙන තියෙන්නේ සිත් 30ක් පිළිබඳව පමණයි. ඒතර කාමවචර සිත් 54 තුල තියෙන සෝභන සිත් 24ක්. අන්න ඒ නිසා තමයි මේ සිත්වලට කාම සෝබන සිත් කියලා නාමයක් භාවිත කරන්නේ. ඒතර කාම සෝබන සිත් 24ක් තියෙනවා. ඒතර සෝබන කියලා කියන්නේ සෝබන චෛසික ධර්මයන් යෙදුණු නිසා. ඒතර මේක ආරම්භයේදීම සංග්‍රහගතාවක් සඳහන් වෙනවා මේ සෝබන සහ අසෝබන කියන සිත් පිළිබඳව. එතනදී කියලා දෙන්නේ පාපා හේතුක මුත්තානේ එතන කියන පාපා හේතුක මුත්තානේ කියලා කියන්නේ පාප කියලා කියන අකුසල් සිත් වලට. එතකොට පාපා හේතුක කියලා කියනකොට මෙතන සංදි කරලා තියෙන්නේ අ හේතුක සිත් දැන් පාප කියන වචනේ පාපා කියලා දීර්ඝ කරලා තියෙනවා. එතන අයන්නක් තියෙනවානේ. එතකොට අ හේතුක සිත් වල අයන්න එතන අයින් කරනවා. එතකොට පාපා හේතුක කියනකොට පාප කියන අකුසල් සිත් සහ අහේතුක නාමයෙන් ගැනෙන අහේතුක සිත් කොටාසේ ගණන් ගණනවා. ඒතර මේකෙන් කියන්නේ පාපා හේතුක මුත්තානේ සෝබනානීති උච්චරේ. ඒතර මෙතන පැහැදිලි කරලා දෙන්නේ මේ සෝබන සිත් කියලා කියන්නේ පාප නාමයෙන් ගැනිච්ච අකුසල් සිත් 12ත් අහේතුක සිත් 18ත් කියන ඒ සිත් සියල්ලම ඉවත් කරාම ඉදිරියට පවතින්නේ සෝබන සිත්. ඒ කවරක්ද කියලා පෙන්වනවා. දැන් පාපා හේතුක මුත්තානේ සෝබනානීති උච්චරේ ඒකෝන සට්ටි චිත්තානේ අතේක නව තීපිවා කියලා. දැන් මෙතන තියෙනවා සෝබනසිත සියල්ලම එක් ආකාරයකින් කියනවා ඒකෝන සට්ටි චිත්තානේ. එතන ඒකෝන සට්ටි කියලා කියන්නේ 60ට එකක් අඩුයි කියලා. ඒ කියන්නේ 59යි. දැන් pāli භාෂාවේ එහෙමයි ගණන් ගන්නේ. දැන් ඒකූර්ණ සට්ටි කියලා කියන්නේ 60ට එකක් අඩුයි. ඒ කියන්නේ 59ක්. ඔන්න එක ආකාරයකින් කියනවා සෝබන සිත් තියෙනවා 59ක්. අතේක නවතිපිවා. තවත් ආකාරයකින් කියනවා නම් කීයක් තියනවද? 91ක් තියෙනවා. අන්න එක ආකාරයකින් සෝබන සිත් 59ක් තියෙනවා. තවත් ආකාරයකින් සෝබන සිත් 91ක් තියෙනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් 89ක් සෝබන සිත් කියලා දැන් සියලු සිත් 89න් අපි කිව්වා සෝබන සිත් 59ක් වෙනවා. අසෝබන සිත් 30 අයින් කළාම. කෑර මං කිය මුලින්ම අපි සිත් ගැන කියනකොට ඒ සිත් මතක තියෙන්නට අවශ්‍යයි කියලා. ඒතර සිත් 89 කියලා අපි කියන්නේ කාමවචර සිත් 54යි, රූපවචර සිත් 15යි, අරූපවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි කියන ඒ සියල්ලම තමයි 89ක් බවට පත් වෙන්නේ. ඒ 89න් අපේ සිත් 30ක් ඉගෙන ගත්ත අසෝබන සිත් කියලා. ඒ සිත් 30 අයින් කළාම තව ඉදිරියේදී සිත් කීයක් ඉතුරු වෙනවද? 59ක්. ඒ කියන්නේ සෝබන සිත් 24ක් තියෙනවා. කාම සෝබන සිත් 24යි. ඊළඟට අරූපවචර. රූපවචර සිත් 15යි. අරූපවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි. ඒ අනුසාරයෙන් තමයි මෙතන සෝබන සිත් 59ක් කියලා කියන්නේ. ඒතර සෝබන සිත් 59 තියෙනවා ලෝකෝත්තර සිත් 8ක්. නමුත් සිත් 121ක් ගැන අපි කතා කළානේ දීර්ඝ විස්තීර්ණ ක්‍රමයෙන්. ඒතර විස්තීර්ණ ක්‍රමයෙන් ලෝකෝ මේ සිත් 121ක් බවට පත් උනේ ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන භේදයෙන් වැඩි වෙලා ලෝකෝත්තර සිත් 40ක් බවට පත් වුණා. එතකොට සෝබන සිත් 91ක් බවට පත් වෙන්නේ දැන් අපි මේ කතා කරපු අර සෝබන සිත් 89 අපි ගණන් ගත්තේ ලෝකෝත්තර සිත් 8ත් එක්ක. මෙතනදි කරන්නේ සෝබන සිත් 89 තියෙන ලෝකෝත්තර සිත් 8 අයින් කරනවා. ඉතින් ලෝකෝත්තර සිත් 8 අයින් කරාම එතන සිත් 50 එකක් ඉතිරි වෙනවා. ඒතරේ ලෝකෝත්තර සිත් 8 අයින් කරලා විස්තීර්ණ ක්‍රමයෙන් සඳහන් වෙන ලෝකෝත්තර සිත් 40 තෙන්ට ගණන් ගන්නවා. ඒතරන්නේ විස්තීර්ණ ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40ත් එතනට එකතු කළාම අන්න තවත් ආකාරයකින් සෝබන සිත් 91ක් බවට පත් වෙනවා. දැන් පැහැදිලි නේද? එක ආකාරයකින් සෝබන සිත් 59ක් වෙන්නත් තවත් ආකාරයකින් සෝබන සිත් 91ක් වෙන්න කොහොමද කියන එක දැන් පැහැදිලිනේ. ඒ ගාතාවෙන් ඒක තමයි කියන්නේ අර පාපා හේතුක මුත්තානේ මතක තියාගන්න ගාත පාපා හේතුක මුත්තානේ සෝබනානීති උච්චරේ ඒකෝන සට්ටි චිත්තානේ අතේක නවතිපිවා. අනේ ගාතාවේ තියෙන මේ සෝබන සිත් කියන්නේ මොනවටද? එක් ආකාරයකින් සෝබන සිත් 59ක් වෙන්නේ තවත් ආකාරයකින් සෝබන සිත් 91ක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලි. අනේ ඒ කාරණා ටිකත් මතක තියාගන්න. ඒතර ඒ ටිකත් මතක තියාගෙන දැන් අපි ඉගෙන ගන්න මේ සෝබන නාමයෙන් ගැනෙන සෝබන සිත් 24 පිළිබඳව. ඒතර සෝබන සිත් 24ක් වෙනකොට මේ සෝබන සිත් 24 ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ කොටස් තුනට බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒතර කුසල වශයෙන් සිත් 8කුත් විපාක වශයෙන් සිත් 8කුත් ක්‍රියා වශයෙන් සිත් 8කුත් වශයෙන් තමයි සෝබන සිත් කියන කාම සෝබන සිත් 24ක් බවට පත් වෙන්නේ. ඒ මූලින්ම අපි ඉගෙන ගන්නේ කුසල සිත් 8 පිළිබඳව. දැන් මෙතනදී අපි ඉගෙන ගන්නේ මහා කුසල් කියලා නාමය මේවට භාවිත කරනවා. ඒක පටලවා ගන්න හොඳ නැහැ. අපේ අහේතුක සිත්වලත් ඉගෙන ගත්තනේ අහේතුක කුසල විපාක කියලා කොටාසයක්. මෙතනත් අපි ඉගෙන ගන්නවා විපාක කියලා කොටාසයක්. එතකොට මෙතනදී මේවට වෙනම නාමයක් භාවිත කරනවා මහා කුසල් කියලා. ඒතර මහා කුසල සිත් කියලා නාමය භාවිත කරන්නේ මේවා රූපවචර අරූපවචර ලෝකෝත්තර ආදී සිත් වගේ උසස් නිසා නෙවෙයි. මේවට මහා කුසල් සිත් කියලා භාවිත කරන්නේ ලෝකයේ වාසය කරන සත්වයන්ගෙන් වැඩි කොටසකට විශාල කොටසකට උපද්දවන්න පුළුවන් හට ගන්න නිසා තමයි මේ සිත් මහා කුසල සිත් කියන නාමයෙන් ගණන් ගන්නෙ. දැන් ලෝකෝත්තර සිත් ඒ වගේම රූපවචර සිත් අරූපවචර සිත් ඒවට මහා කුසල කියලා කියන්නේ නැහැ. දැන් ඒකට හේතුව තමයි ඒව හැබැයි කාමවචර දැන් අපි කතා කරන මේ කාමවචර මහා කුසල් වලට වඩා උසස් මේ රූපවචර අරූපවචර ලෝකෝත්තර කියන කුසල්. නමුත් ඒවට අර මහා කුසල් සිත් කියන නාමය භාවිත කරන්නේ නැත්තේ ඒ දේවල් ඇති කරගන්න පුළුවන් වෙන්නේ බොහොම ස්වල්ප පිරිසකට. ඒ කියන්නේ දැන් රූපවචර ධ්‍යාන උපදව ගන්න, අරූපවචර ධ්‍යාන උපදව ගන්න ලැබෙන්නේ කොයිතරම් ස්වල්ප පිරිසකටද? ඒ අතරිනුත් ලෝකෝත්තර කුසල් උපද්දවන්න කොයිතරම් සුළු පිරිසකටද ලැබෙන්නේ. අන්න ඒ නිසා ඒ දේවල් හැමෝටම උපද්දවන්න පහසු වෙන්නේ නැහැ. නමුත් අපි මේ කතා කරන මහා කුසල් සිත් අට ලෝකේ ඕනෑම කෙනෙක්ට බහුතර පිරිසකට උපද්දවන්නට හැකියාවක් තියෙන නිසා సంతානය තුල හටගන්න නිසා අන්න ඒ අර්ථයෙන් තමයි මේවට මහා කුසල් කියන නාමය භාවිත කරන්නේ. ඒතර මහා කුසල් වශයෙන් භාවිත කරන සිත් 8ක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංකාරික සිත ඉතින් මේ සිත් 8 මතක තියාගන්න ලේසි දැන් සෝමනස්ස සහගත කියන නාමයයි උපේක්ඛා සහගත කියන නාමයයි සසංඛාරික සහ අසංඛාරික කියන නාමයන් පිළිබඳව අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ දේවල් අපි ලෝභ මූලික සිත් අටේදීත් ඉගෙන ගත්තා. ඒතර මෙහිදී වෙනසකට තියෙන්නේ අපි ලෝභ මූලික සිත්වලදී භාවිත කළේ දිට්ඨිගත සම්පයුක්ත විප්පයුක්ත කියන වචනය. මෙහිදී භාවිත කරන්නේ ඥාන සම්පයුක්ත සහ ඥාන විප්පයුක්ත කියන වචන දෙක. ඒතර ඒ නිසා මෙහිදී විශේෂයෙන්ම අවබෝධ කරන්නට ඕන කරන්නේ මේ ඥාන සම්පයුක්ත සහ ඥාන විප්පයුක්ත කියන වචන දෙක පිළිබඳව. ඒතර මෙතන ඥාන සම්පයුක්ත කියලා කියන්නේ ඥානයේ සමග යෙදුණෝ කියන අර්ථයෙන් තමයි ඥාන සම්පයුක්ත කියලා කියන්නේ. ඥාන විප්පයුක්ත කියලා කියන්නේ ඥානයේ සමග නොයෙදුණු කියන අර්ථයෙන්. ඒතර ඥානය කියලා කියන්නේ කවරක්ද? අන ඥානය කියලා කියන්නේ මෙතන මූලික වශයෙන්ම පවතින්නේ කර්මයේ කර්මඵල විශ්වාසය පිළිබඳව. ඒතර මෙතන ඥානය කියලා අරගෙන තියෙන කර්මය සහ කර්මඵලය පිළිබඳව ඇති අවබෝධයට හේතුව අපි මෙතන කතා කරන්නේ කුසල් පිළිබඳව. දරන කුසල් සිතක් බලවත් වෙන්නේ අන්න ඒ කෙනාට කොයිතරම් දුරට තමා සිදු කරන කුසලයේ පිළිබඳව අවබෝධයක් තියනවද කියන කාරණාව මත තමයි ඒ කුසලය මහත්ඵල බවටපත් වෙන්නේ. එතකොට දැන් අපි අවබෝධ කරන්න ඕන ඥාන සංපයුක්ත වශයෙන් මේ අපි සඳහන් කරන මේ කුසල සිත් අට సంతාණය තුල පහළ වෙන්නේ කවර අවස්ථාවන් වලදීද කියන එක. ඒ කියන්නේ දැන් අහලා තියෙනවා දස කුසල් කියලා කොටාසයක් අහලා තියෙනවා දස පින් කියලා කොටාසයක් අහලා තියෙනවා දාන සීල භාවනා ඒ ටික දන්නවනේ උතරන්නේ මෙතන 10ක් තියෙනවා. ඒතර මෙන්න මේ කාරණාවන් සිදු කරනකොට පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතුරින් එකක් තමයි පහළ වෙන්නේ. කියන දානයක් දෙනකොට, සීලය ආරක්ෂා කරනකොට, ඊළඟට භාවනා කරනකොට, පින් දෙනකොට, පින් අනුමෝදන් කරනකොට, පරිත්‍යාගයන් සිදු කරනකොට, ධර්ම දේශනා කරනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට මෙන්න මේ ආකාරයේ කුසල් සිත් අතරින් එකක් තමයි පහළ වෙන්නේ. ඒතර ඒක අපි සංක්ෂිප්ත ආකාරයෙන් කිව්වොත් දැන් පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඒ කියන්නේ සතුටින් යුක්තව කර්මය කර්මඵලය විශ්වාස කරමින් අනුන්ගේ මෙහෙවීමකින් තොරව යම් දානයක් හරි යම් කිසි කුසලයක් සිදු කරනකොට අන්න පළවෙනි සිත හට ගන්නවා. එතන අනුන්ගේ මෙහෙයවීමකින් යුක්තව හෝ තමා විසින්ම උත්සාහවත් කරවීමකින් හෝ දානයක් හෝ සීලයක් හෝ ඒ ආදී කුසලයක් කරනකොට දෙවෙනි සිත හට ගන්නවා. කියන්නේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත සසංකාරක සිත. ඊළඟට සෝමනසෙන් යුක්තව කර්මයේ කර්මඵල පිළිබඳ අවබෝධයක් නැතිව අන්න අනුන්ගේ මෙහෙයවීමකින් තොරව යම්කිසි කුසලයක් සිදු කරනකොට පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන විප්පයුත් අසංකාරික සිතක්. ඊළඟට කර්මඵල විශ්වාසයකින් තොරව සොම්නස් සහගතව තමන්ගේ උත්සාහවත් බවකින් හෝ තවත් කෙනෙකුගේ උත්සාහවත් බවකින් මේ කුසල කර්මයක් කරනකොට පහළ වෙනවා සෝමනස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිතක්. ඒ වගේම මදහත් වූ සිතකින් යුක්තව කර්මයේ කර්මඵල විශ්වාස කරමින් තමන්ගේම උත්සාහයකින් හෝ අනුන්ගේ උත්සාහයකින් තොරව යම්කිසි කුසලයක් කරනකොට පහළ වෙනවා උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල් සිත. ඒ වගේම මධ්‍යස්ත ස්වභාවයකින් මෙදහත් බවකින් යුක්තව කර්මයේ කර්මඵල විශ්වාස කරමින් තවත් කෙනෙකුගේ හෝ Tamanගේම හෝ උත්සාහයකින් යුක්තව කුසලයක් කරනකොට පහළ වෙනවා උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කියන කුසල සිත. ඒ වගේම මදහත් වූ සිතින් කියන මධ්‍යස්ත ස්වභාවයෙන් යුක්තව කර්මයේ කර්මඵල විශ්වාසයකින් තොරව තමන්ගේම හෝ අනුන්ගේ උත්සාහයකින් තොරව යම්කිසි කුසලයක් සිදු කරනකොට උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල්සිත පහළ වෙනවා. ඒ වගේම මදහත් බවෙන් යුක්තව කුසල් අකුසල් පිළිබඳ අවබෝධයක් නැතිව තමන් විසින් හෝ අනුන් විසින් උත්සාහවත් කරවීමකින් යුක්තව යම්කිසි කුසල කර්මයක් කරනකොට අන්න පහළ වෙනවා උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. දැන් පැහැදිලි නේද එතකොට? ඒතර මේ එකම වචන ටිකක් වගේ පෙනුනට නුවණින් බලනකොට ලොකු වෙනසක් මේ හැමතැනම තියෙනවා. ඒතර මේ සිත්වල වටිනකම තියෙන්නේ දැන් අර සෝමනස්ස සහගත ස්වභාවය උපේක්ඛා සහගත ස්වභාවය සසංකාරික අසංකාරික මේ සියලු භාවයන් මේ සිතේ අප්‍රධාන කරුණු ප්‍රධාන කාරණාව තමයි ඥාන සම්පයුක්ත කියන කාරණාව. ඒතර බලවත් වෙන්නේ යම් කිසි කුසල් සිතක් ඒ සිත ඥාන සම්පයුක්ත සිතක් බවට පත් වුනොත් පමණයි. ඒතර ඥාන සම්පයුක්ත සිතක් නොවුනොත් ඒ සිත දුබල සිතක් බවට පත් වෙනවා. එතකොට ඔය ඇත්ත අහලා තියෙනවා අර ප්‍රතිසන්දීන් ලබනකොට අහේතුක ප්‍රතිසන්දි, දී හේතුක ප්‍රතිසන්දි සහ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා. එතකොට අන්න ඒ ආකාරයේ බෙහෙදයක් ඇති වෙන්නේ මේ කුසල් සිත් අටේ ඇතිවන විෂමතාවයට අනුරූපී වේ කියන්නේ సంతානය තුළ මේ කුසල් සිත් කියන්නේ තමන් කුසල් කරනකොට පහළ වෙන්නේ දැන් ඕනෑම කුසලයක් කියන්නේ තමන් කරන දැන් තමන් තාම පෘතජ්ජනායනේ. ඒ කියන්නේ තමන් රහතන් වහන්සේලා නොවන නිසා තමන් රැස් කරන ඕනෑම කුසලයක් සිද්ධ කරනකොට පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතරින් එකක් තමයි පහළ වෙන්නේ. තමන් මේ සිත් හොඳට ඉගෙනගෙන නුවණින් කුසල් කරනකොට තමන්ටම අවබෝධ කරන්න පුළුවන් මේ මොහොතේ පහළ වුණේ කවර කුසල් සිතක්ද කියන එක. එතකොට අපිට මේ කුසල් සිත් 8 හැරුණකොට සාමාන්‍ය ලෝකයාට වෙන කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. ඒතර ආය කුසල් සිත් තියෙනවා නම් තියෙන්නේ එක්ක රූපවචර කුසල් නැත්නම් අරූපවචර කුසල් තවත් විදිහකින් ලෝකෝත්තර කුසල්. ඒතර ඒ කුසල් පහළ වෙන්නේ දැන් රූපවචර කුසල් පහළ වෙන්න නම් රූපවචර ධ්‍යාන උපදවන්නට ඕන. අරූපවචර කුසල් පහළ වෙන්න අරූපවචර කුසල් ඔය ධ්‍යාන උපදවන්නට ඕන. ඊළඟට ලෝකෝත්තර කුසල් ඇති වෙන නම් මාර්ගඵල උපදවන්නට ඕන. ඒතර ඒ හැරුණකොට අනෙත් සාමාන්‍ය ජනයා යම් කුසලයක් කරනවා නම් ඒ හැම වෙලාවකදීම පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතුරින් එකක් පමණයි. ඒතර දැන් අපි මේ මොහොතේදී මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඒතර මම දැන් මේ වෙලාවේ ධර්ම දේශනාමය කුසලය කරගන්න අවස්ථාව. ඒතර අපි අතරේ මේ කුසල් සිත් තමයි මේ මොහොතේ ඇති වෙන්නේ. ඒතර මෙතන කොහොමද අර අපි කියන කාරණා අටම මෙතන ඉන්න අයට ඇති වෙන්න පුළුවන්. අටම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් Tamanටම ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකවර නෙවෙයි අවස්ථා ගණනකදී ඇති වෙන්න පුළුවන්. කියන්නේ ඔන්න දැන් හිතමු මේ මුලින්ම අද මේ උතුම් කුසල ධර්මයට සතුටින්ම පැමිණෙනවා. කෙනෙක් තාමත් සතුටින් යුක්තව මේක වැදගත් කර්මය කර්ම මේක තුල යහපතක් වෙනවා මේ අභිධර්මයේ ඉගෙන ගැනීම බොහොම උතුම් ශ්‍රේෂ්ඨයි කියන අර්ථය ඇති කරගෙන පැමිණිලා අනිත් අයගේ මෙහෙවීමක් නැහැ තමන්ම බොහොම උනන්දුයෙන් යුක්තව මේ කටයුත්ත කරනවා. ඒතර අන්න ඒ මොහොතේ පහළ වෙන්නේ සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංකාරක සිත. ඒතර අපි හිතමු දැන් Taman ටික වෙලාවක් ඉන්නකොට ඔන්න Tamanට කම්මැලි හිතෙනවා ඉඳගෙන ඉන්නකොට. එතකොට ඔන්න Taman විසින්ම උත්සාහවත් කරව ගන්නවා අපි මේ වැදගත් වැඩකට පැමිණිලා ඉන්නේ. පමා වෙන්න හොඳ නෑ කොහොම හරි මේක අහගෙන ඉන්න ඕන කියලා ආයෙත් ඔන්න සිත උනන්දු කරව ගන්නවා. ඒක ලහගෙන ඉන්නවා. අන්න ඒ මොහොතේ ඇති වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්තමයි සසංකාරක සිතක් පහළ වෙන්නේ. ඊළඟට අපි හිතමු තවත් දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් දැන් මෙතන එහෙම ආය නැති වෙන්න පුළුවන් මේ හැමෝම ආවේ මේ තුල අර්ථයක් තියෙනවා කියලා තේරුම් අරගෙනනේ. අපි හිතමු මෙතන කෙනෙක් එනවා මේ ගැන විශ්වාසයක් නැහැ මේ පරීක්ෂා කරන්න එනවා කියලා හිතමු. පරීක්ෂණයක් පවත්වන්න එනවා. ඒතර එයා තුළ මේක තුළ යහපතක් වෙනවද කියන හැඟීම නැහැ. නමුත් සතුටින් එනවා. එයාට විනෝදයක් මේක. අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ සෝමනාස සහගත ඥාන විප්පයුත්ත. ඥාන විප්‍රයුක්ත අසංකාරක සිතක යානුන්ගේ මෙහෙවීමකින් නැතුව තමන්ම කරනවා නම් තවත් කෙනෙක්ගේ බලපෑමෙන් හරි තමන්ගේ බලපෑමෙන් හරි කරනවා නම් ඒ වගේ කෙනෙක්ට ඇති වෙන්නේ ඥාන විප්‍රයුක්ත සසංකාරක සිතක් උපේක්ෂා සහගත බවත් එහෙම යොන්න දැන් තමන් සතුටින් ආව මුලින්ම මෙතෙන්ට නමුත් ටික වෙලාවක් යනකොට ඒ ආපු ප්‍රබෝධය නැහැ ඒ සතුට නෑ නමුත් මධ්‍යස්ථයි. කලකිරීමකුත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයෙන් මේක අහගෙන ඉන්නවා. ඥාන සංපයුක්තව උනන්දුවෙන් යුක්තව. අන්න ඒ මොහොතේ පහළ වෙන උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතින්. ඉතින් මේ මදහස් සිතින් අහගෙන ඉන්නකොටත් කම්මැලි හිතෙනවා. එතකොට අන්න ඒ මොහොතේදී තමන් විසින් ආයෙත් සිත උත්සාහවත් කරගෙන මේක උනන්දුවෙන් වහන් ඉන්න උත්සාහයක් ගන්නවා. අන්න එතකොට පහළ වෙනවා උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිතක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අර අර විදිහට ඥාන විප්‍රයුක්ත කියන්නේ කුසල් අකුසල් පිළිබඳව අවබෝධයක් ඒ පිළිබඳ විශ්වාසයක් නැතිව මදහත් සිතින් යුක්තව සිදු කරනකොට එතන අසංකාරික සිතක් ඒ වගේම අනුන්ගේ හෝ තමන්ගේම උත්සාහවබවකින් කරනවා නම් එතන සසංකාරක සිතක් පහළ වෙනවා. ඊතරන්නේ ඒ අනුසාරයෙන් තමයි මේ කාරණාවන් කුසල් උපදින එක හැම එකටම පොදුවේ කියන්නේ තමන් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ දේශනා කරනකොට භාවනා කරනකොට සීලය ආරක්ෂා කරනකොට දන් දෙනකොට පින් දෙනකොට පින් අනුමෝදන් කරනකොට තවත් යම් තාක් මල් පහන් පූජා කරනකොට හැම කුසල ධර්මයක් සිදු කරනකොටම අන්න මේ කුසල සිත් අට අතුරෙන් එකක් තමයි අරමුණු වෙන්නේ. දැන් පැහැදිලි නේද ඒක පිළිබඳව. එතකොට අන්න මේ කුසල් සිත් ඉගෙන ගන්නකොට තියෙන වැදගත්ම දේ තමයි තමන්ට මනවින් කුසලයක් කරගන්න සමත්කමක් ඇති වෙනවා. ඒ තමන් අවබෝධ කරගෙන ඉන්නේ යම් වෙලාවක එක ඉදිරියේදී තේරෙයි අපි විස්තර කරන මේ කොහොමද මේ කුසලයේ බාල වුණාම තමන්ට වෙන හානිය. කියන්නේ කරන කුසලයේ බාල වුණාම උනන්දුවකින් තොරව සිදු කළාම ඒ තුල කොයිතරම් හානියක් තමන්ට වෙනවද කියන එක. ඒක අපි අර ද්වි හේතුක ත්‍රි හේතුක අ හේතුක ප්‍රතිසන්දීන් එක්ක ගලපලම කියන්නට ඕන. ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් මේ කුසල් සිත් අට මතකයි හොඳට. ඒත් ඒ වගේ මතක තියා ගන්න ඕනේ. දැන් අපේ සත්වයෝ ප්‍රතිසන්දීන් ලබනකොට ඒ ප්‍රතිසන්දීන් ලබන සත්වීන් කොට්ටාස තුනකට බෙදෙනවා. ඒ තමයි මේ ලෝකයේ තුල අහේතුක ප්‍රතිසන්දි ලබන අය ඉන්නවා. ද්වි හේතුක ප්‍රතිසන්දි ලබන අය ඉන්නවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් ලබන අයත් ඉන්නවා. අ හේතුක ප්‍රතිසන්දිකයෝ කියලා කියන්නේ අර උපතින්ම අන්ධ, ගොළු, බිහිරි, මන්දබුද්ධික අන්න ඔය ආදී වශයෙන් අංග විකල ස්වභාවයටපත් වෙච්ච අය දැකලා තියෙනවානේ. අන්න ඒ අය අ හේතුක ප්‍රතිසන්දිකයෝ. ඒගොල්ලන්ට අපි කියන අ හේතුක ප්‍රතිසන්දිකයෝ කියලා. ඒ වගේම ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුව අයත් ඉන්නවා. කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දි ලැබුව අයත් ඉන්නවා. තවත් ඉන්නවා ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් ලැබූ අය. එතකොට ත්‍රි හේතුක සහ ද්වි හේතුකයන් අතර වෙනසක් බාහිර පෙනුමින් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ කියන්නේ තවත් කෙනෙක්ට යම් කිසි කෙනෙක්ට එයා දන්නවා නම් මේ සිත් ගැන හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නම් එයාට තියෙනවා නම් චේතෝ පරිඥානියක් ඒ රහතන් වහන්සේ නමක් නම් බුදු කෙනෙක් නම් එයාට පුළුවන් කියන්නේ මෙයා ත්‍රි හේතුක කෙනෙක්ද ද්වි හේතුක කෙනෙක්ද කියලා. එතකොට ත්‍රි හේතුක බව, ද්වි හේතුක බව සහ අ හේතුක බව තීරණය වෙන්නේ මරණාසන්න මොහොතේදී ඇතිවන ආරම්මණය නැත්තම් තමන්ට එය ආරම්මණයක් හැටියට වැටහෙන ඒ කුසල කර්මයේ ස්වභාවයට අනුරූපීවයි එයාගේ භවය ද්වි හේතුකද ත්‍රි හේතුකද අ හේතුකද කියලා තීරණය වෙන්නේ. ඒතර ඒව මේ සිත් අතරේ බෙදලා යනවා. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් ලබනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් ලබන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයක විපාකයක් හැටියට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් ලැබෙන්නේ. يعني ඒක ඥාන සම්පයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නට ඕන. ඒ කියන්නේ ඥාන සම්පයුක්ත සිත් හතරක් තියනවා නේද? ඒ කියන්නේ අපි ඉගෙන ගත්තේ නෑ සෝමනස් සහගත වශයෙන්ුත් තියෙනවා ඥාන සම්පයුක්ත සිත් දෙකක්. උපේක්ඛා සහගත වශයෙන්ුත් තියෙනවා ඥාන සම්පයුක්ත සිත් දෙකක්. තියෙන තැන හතරක් තියෙනවා. එතකොට ඔන්න යම් කිසි කෙනෙක් කුසලයක් රැස් කරනකොට දැන් සාමාන්‍ය කුසලයක් රැස් කළාට ත්‍රි හේතුක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර ඒ කුසලය දැන් කුසල් වලක් තියෙනවා උත්කෘෂ්ඨ කුසල් සහ ඕමක කුසල් කියලා ආකාර බෙහෙදයක්. ඒතර උත්කෘෂ්ඨ කුසල් ඕමක කුසල් කියලා කියන්නේ තමන්ගේ කුසල කර්මය සිදු කරනකොට ඒ මොහොතේ පවතින චිත්ත ස්වභාවයට අනුරූපීව සහ කුසලයේ කළාට පස්සේ ඒ පිළිබඳව පහළ වෙන පසුපෙළ සිත් වලින් ලැබෙන උපකාරයේ මත තමයි ඒක ඕමක කුසලයක්ද උත්කෘෂ්ඨ කුසලයක්ද කියලා තීරණය වෙන්නේ. ඒක මෙහෙම හිතන්න. දැන් තමන් ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම නැත්නම් හිතන්න දානයක් පූජා කරනවා. ඒතර තමන් දානයක් පූජා කරන්නේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කියන මේ පළවෙනි කුසල් සිත ඇති කරගෙන දානයක් පූජා කරනවා. උතුරු මෙතන තියෙන්නේ යහපත් ත්‍රි හේතුක කුසලයක්. ඒ ත්‍රි හේතුකයිනේ. කියන ඥාන සම්පයුක්තයි. මේක ත්‍රි හේතුක කුසලයක්. කියන තමන් මේ කුසලය කරන්න ඉස්සෙල්ලා හොඳම උනන්දුවෙන් යුක්තව මේ කුසලය කළා. ඒ වගේම කරන මොහොතේ ඒ පිළිමද අවබෝධයෙන් කලාට පස්සෙත් ඒක හොඳට සිද්ධ කළා. දැන් ත්‍රි හේතුක කුසලයක් Taman කරගෙන තියෙන්නේ. ඒතර හිතන්න දැන් අපේ හිතමු මේ දාණය පූජා කරලා මාස ගාණක් ගත වෙනවා. අවුරුදු ගාණක් මත වෙනවා. ගත වෙනකොට මරණාසන්න මොහොතේදී හරිය බැරි වෙලාවත් Tamanට හිතුනොත් එදා ඒ කරපු කුසල අපරාධි කියලා. ඒක වෙන කෙනෙක්ට දුන්න නම් හොඳයි. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න පසුපෙළ සිත් වලින් ලැබෙන උපකාරය නැති වෙනවා. දැන් මොකද උනේ? අර ත්‍රි හේතුක උත්කෘෂ්ටයක් උත්කෘෂ්ට කුසලයක් බවට මේ තා කාලයක් අපිනු අවුරුදු ගාණක් මෙයා මේ කුසලය ගැන හිතුව හොඳින් දුබල කරගත්තේ නැහැ. නමුත් තවත් මිත්‍යා දෘෂ්ටියට වැටිලා හරි තවත් කෙනෙකුගේ වැරදි උපදේශයක් නිසා හරි මෙයා නොමකට ගිහිලා මේ කුසලය බාල කරලා කතා කරනවා. ඒක වැඩක් නෑ කියලා හිතනවා. එතකොට අන්න මොකද වෙන්නේ මේක ඕමක කුසලයක් බවට පත් වෙනවා. මේක උත්කෘෂ්ට වෙන්නේ නැහැ. ඕමක කරපු කුසලයේ නැති වෙන්නේ නැහනේ. මේක ඕමක කුසලයක් බවට පත් වෙනවා. ඒතර මරණාසන්න මොහොතේදී මේ කෙනාට මේ ඕමක කුසලය අරමුණු වුණොත් අන්න ඒ කෙනා ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න පුළුවන් වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසල් කරලා තිබෙන අයට පමණයි. ඒක උපේක්ඛා සහගත තෙමේ ඥාන සංපයුක්ත වශයෙන් තියෙන අසංකාරික සිත්වල උත්කෘෂ්ඨ කුසල් කරලා තිබුණොත් අන්න උත්කෘෂ්ඨ කුසලයෙන් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ. ඒතර දැන් තේරෙනවා නේද ත්‍රි හේතුක කුසලයක් කරගන්න එක කොච්චර අමාරුද? ඒතරයි ත්‍රි හේතුක කුසලයක් තිබුණොත් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. අයි ඒ කුසලයේ විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතර ත්‍රි හේතුක කුසල් නැත්නම් එයාට ඉදිරිපත් වෙන්නේ මරණාසන්න මොහොතේදී එක්කෝ ද්වි හේතුක එහෙම නැත්නම් අර ඕමක කුසල් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ සිතක් ඉදිරිපත් වුනොත් එයා ප්‍රතිසන්දිය ලබන්නේ ද්වි හේතුක උත්පත්තියක්. ඒකේ තියෙන අඩුපාඩුකම අලාභානිය තමයි යමෙක් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් ඒකෙනා කොතෙක් උත්සාහ ගත්තත් මේ ජීවිතේදී ධ්‍යාන උපද්දවන්න එයාට රූපවචර අරූපවචර ධ්‍යාන උපදවන්න බෑ. ඒ වගේම එයා බුදු කෙනෙක් ආශ්‍රයෙන් ළඟ ඉඳගෙන බණ අහගෙන හිටියත් කොතෙක් උත්සාහ ගත්තත් මේ ජීවිතේදී එයාට නිවන් දකින්නත් බෑ. අන්න ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබීමේ තියෙන අඩුපාඩුකම. ඒකයි මේ ජීවිතේ වෙනස් කරගන්න බෑනේ. දැන් කියන එකයි අර භවාංග ඒක හොඳටම තේරෙන අර භවාංග සිත් ගැන ඉගෙන ගන්නකොට ඒක ඉදිරියේදී අපි කියලා දෙන්නම්. එතකොට ඒකට හේතු තියෙනවා. කවර හේතුවක් නිසාද වේ හේතුක කෙනාට මේ ගැඹුරු කියන්නේ ධ්‍යාන මාර්ගඵල ලබන්න බැරි වෙන්නේ. කියන්නේ උත්තරී මනුස්ස ධම්ම කියලා කියන්නේ මේවට. ඉතින් උත්තරී මනුස්ස ධර්ම ලබා ගන්න බෑ ද්වි හේතුක කෙනෙක්ට. කියන්නේ ධ්‍යාන මාර්ගඵල උපද්දවන්නත් එයාට හැකියාවක් නැහැ. එතකොට දැන් අර ත්‍රි හේතුක දැන් ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කුසලයකින් තමයි ඥාන ඒ ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කුසලයෙන් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ. ඒතර ඒ කෙනාට ඥාන සම්පයුක්ත ඕමක කුසලයක් ලැබුණොත් කියන්නේ ඥාන සම්පයුක්ත අසංඛාරික ඕමක කුසලයක් ලැබුණොත් එයාගේ උත්පත්තිය ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් හැටියට. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත තියෙනවා. ඒතර ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික කුසල් තියෙනවා. ඊළඟට තවත් අපි කතා කරපු අර ඥාන විප්පයුත්ත කුසල් තියෙනවානේ. ඒතර මේ ඥාන විප්පයුත්ත කුසලයෙන් සහ කියන්නේ ඥාන විප්පයුත්ත කුසල් වලක් තියෙනවා උත්කෘෂ්ඨ කුසල් සහ ඕමක කුසල් කියලා. මේ ඒක හැමතැනම පොදුයි ඒක. කියන්නේ ඕමක උත්කෘෂ්ඨ කියන කුසලේ හැමතැනකදීම පොදුයි. ඒතර ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ ඥාන සංපයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයකින්මයි. තුන ඥාන සම්පයුක්ත අසංකාරික ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දි. ඒ වගේම සෝමනස සහගත ඥාන විප්පයුත්ත උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දිමයි. ඒතර මතක තියාගන්න ඕන ද්වි හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සෝමනස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ඕමක කුසලයෙන් ලබලා දෙන්නෙත් වී හේතුක ප්‍රතිසන්දියක්. ඒ වගේම සෝමනාස සහගත ඥාන විප්පයුක්ත උත්කෘෂ්ඨ කුසලයකින් ඥාන විප්පයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන්නෙත් වී හේතුක ප්‍රතිසන්දියක්මයි. ඊළඟට සෝමනාස සහගත ඥාන විප්පයුක්ත ඕමක කුසල් අන ඥාන විප්පයුක්ත උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ඥාන විප්පයුක්ත ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ අහේතුක ප්‍රතිසන්දි. එතන යම් වෙලාවක ඥාන විප්පයුත්ත ඕමක කුසල් නම් රැස් කරන්නේ. ඒ හැමෝටම ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දි. ද්වි හේතුකනේ අහේතුක ප්‍රතිසන්දි. ඒතර අහේතුක කියලා කියන්නේ ඒ දැන් අපි කුසල් සිත් ගැන කතා කරන්නේ. ඒතර මෙහිදී අහේතුක හැටියට අපි හිතන්න අපි කුසලයක් කරනවා කිසිම පිනක් පවක් පිළිබඳව විශ්වාසයක් නැතිව එහෙමයි ඉන්නවනේ. විනෝදෙට කුසල් කරන අය ඉන්නවනේ. දැන් සමහර අය කුසල් කරන ඒ මොහොතේ යාර කිසිම හැඟීමක් නැහැ. මේක යහපත් දෙයක් උනන්දුවක් නැහැ. ඒතර ඒ වගේ කෙනෙක් ඔන්න කුසලයක් කරනවා. ඒකත් ඕමක කුසලයක් කරන්නේ. ඒතර අන්නේ ඒ වගේ කෙනෙක්ට අපි හිතමු යා මේක ලොකු වේදමක් කරගෙන ලොකු මුදල් වේදම් කරගෙන ලොකුවට මේ කුසලය කරනවා. මේ කුසලය කරලා නමුත් මෙයා මේක ඕමක. ඒ කියන්නේ මෙයාට පසුපෙළ සිත් වලින් උපකාරයක් ලැබෙන්නෙත් නෑ. නමුත් මෙතනින් මෙයා මේ කුසලේ නවත්තනවා. ඒ කියන්නේ ඒ ගැන හිතන්නේ නෑ. ඒක වැඩි දියුණු කරගන්නේ නෑ. ඒ ගැන හිත හිතා සතුටු වෙන්නේ නෑ. ඒතර එයාට මරණාසන්න මොහොතේදී මේ ලොකු වියදමක් කරලා කරපු ඒ කුසලය මතක් වෙනවා. ඥාන විප්‍රයුක්ත කුසලයක්, ඕමක කුසලයක් මේ මතක් වෙන්නේ. ඒතර මේ කුසලය ඉදිරිපත් වුණොත් මරණාසන්න මොහොතේදී එයා manuss ලෝකයට එනවා. ඉන්නේ සුගති ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබනවා. හැබැයි ප්‍රතිසන්දිය ලබන්නේ අහේතුක ප්‍රතිසන්දියක් හැටියට. ඒතර මෙයාට ඉදිරිපත් වෙන සිත තමයි මොන සිතද මතක් වෙන්නට ඕන. දැන් අහේතුක සිත්වල අපි කිව්වා නේද අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා සිත් දෙකක් ගැන. ඒ කියන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතත් අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිතත්. ඒතර මේවා අහේතුක ප්‍රතිසන්දි යුගලය. ඒතර මේ සිත් වලින් තමයි අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. ඉතින් අන්න අර කුසල් කරපු කෙනාට මරණාසන්න මොහොතේදී ඇති වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතක්. අන්න ඒකේ ප්‍රතිඵලයේ හැටියට ඒකේ විපාකයක් හැටියට අර ඥාන විප්පයුත් ඕමක කුසලයේ විපාකයක් හැටියට මෙයා ප්‍රතිසන්දිය ලබනව අහේතුක ප්‍රතිසන්දියක් සුගති ලෝකයක් තුල. අන්න ඒගොල්ලෝ තමයි උපතින්ම අන්ධ, ගොළු, බිහිරි, මන්ද බුද්ධික බවට පත් වෙන්නේ. දැන් දැකලා තේ හොඳ මිල මුදල් තියෙන පොහොසත් ගෙවල් වල කියන්නේ හොඳ රජයේ ඒක අපි හිතමු හොඳ අම්මයි තාත්තයි දෙන්නම ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ. ඒ වගේ තැන්වල උපදිනවා නේද උපතින් මන්ද ළමයි. මන්ද බුද්ධික ළමයි. ඊළඟට අංග විකලත්වයටපත් වෙච්ච ළමයි. එතකොට ඇයි මේ? එතකොට අන්න මේගොල්ලෝ හොඳට කුසල් කරලා තියෙනවා. නමුත් කුසල් කරාට අර විදිහේ ඥාන විප්පයුත්ත ඕමක කුසල් කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ කුසල් දැන් කුසලයේ විපාකය කරපු කුසලය නැති වෙන්නේ අනිවාර්ය විපාකයක් ලැබෙනවාමයි. හැබැයි බාල වෙනවා. දැන් එතකොට අර වගේ ලකෝ වේදමක් කරගෙන මෙයා හොඳට කුසලයේ කරා. අර අවබෝධයක් නැහැ හැබැයි. ඒක ඥාන විප්‍රයුක්ත උනේ. නමුත් මේකේන අය වගේ උසස් තැනක උත්පත්තිය ලබනවා. නමුත් අර ප්‍රතිසන්දිය ලබන්නට උපනිශ්‍රේ වෙච්ච සිත තමයි අර විදිහේ දුබල කුසල් සිතක්. ඒක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ලබනවා. හැබැයි යා තුල අර අහේතුක වශයෙන් අර දුබලතාවයන් එහෙම්ම හිටිනවා. ඒතර ඒ වගේ අය යහපත් පොහොසත් තැන්වල ඉපදෙන්නත් පුළුවන්. බොහොම දුක්ඛිත ස්ථානවල ඉපදෙන්නත් පුළුවන්. ඒතකොට ඒවත් එකිනාගේ අර කරන කුසල් අකුස ඒ කුසලය කරන මොහොතේදී ඊට පසුව ඇති කරගන්න පසුපෙළ හෝ ඉදිරිපෙළ සිත් වලින් ලැබෙන උපකාරයට අනුරූපීවමයි ඒ වගේ විෂමතාවයක් දකින්නට ලැබෙන්නේ. ඒතර අන්න ඒ වගේ දුබල විදිහට කුසල් කළොත් අන්න ඒ වගේ විපාකයක් ලැබෙනවා. ඒතර ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ ඔක පැහැදිලි කරන්නේ අර විමසුවා අර සුභ කියන මානවකේ අහනවනේ මේ ලෝකයේ තුල ඇයි මේ තරම් විෂමතාවයක් නේ? සමහර අය දුප්පත්, සමහර අය පොහොසත්, සමහරුන්ට ප්‍රඥාව තියෙන, සමහරුන්ට ප්‍රඥාව නැහැ. සමහර අයට යහපත් දෙමව්පියෝ ඉන්නවා, සමහර අයට නැහැ. ඒ වගේම සමහරුන්ට හොඳට පරිවාර සම්පත්තිය, සමහර අයට නැහැ. සමහරු නිරෝගී, සමහරු රෝගී බවට පත් වෙනවා. සමහර අය විරූපී, සමහරු බොහොම ස්වરૂපී අය. ඇයි මේ වගේ විෂමතාවයක්? අන්න එතනදී දේශනා කරේ අර කම්මස්සකතා මානව සත්තා. මානවකේ මේ සත්වයෝ කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්මං සත්තේ විභජති අදිදං හින හින පනීතත යන්නේ විෂමතාවය කිව්වා. කියන්නේ මේ සත්වයෝ කම්ම දායාදා කර්මයමයි දායාද කරගෙන ඉන්නේ. ඒතර අපේ දායාදය හැටියට අපිට මේ මොනවද මේ ලැබිලා තියෙන්නේ? කර්මය. අපි මේ කරපු කර්මයේ දායාද තමයි මේ ලැබිලා තියෙන්නේ අපිට. මේ කම්ම දායාද. කම්ම යෝනි. කම්ම යෝනි කියන්නේ කර්මයෙන්මයි උපදින්නේ. පැහැදිලිනේ ප්‍රතිසන්දිය ලබන උපනිශ්‍රේ වෙන්නේ කර්මයක්. කුසල හෝ අකුසල කර්මයක් තමයි ප්‍රතිසන්දිය ලබන උපකාර වෙන නිසා කම්ම යෝනි යන කර්මයෙන්මයි ඉපදෙන්නේ. කම්ම බන්දු අන්න බන්දු කියලා කියන්නේ අපගේ ඕ නෑදෑයෝ සහෝදර සහෝදර. ඒතර අන්න අපේ අපගේ නෑදෑය බවට පත් වෙන්නේ. මේ කර්මයම ඒක කම්ම බන්දු. කම්ම පටිසරණ. අන්න සත්වයාට පිළිසරණ හැටියට තියෙන්නේ කර්මයමයි. කම්ම පටිසරණ. අන්න කම්මං සත්‍යේ විභජති අදිදං හීන පනීත. තයි මේ ලෝකයේ තුල මේ හීන ප්‍රනීතාදී වශයෙන් විභජනයක්, විභේදනයක්, මේ නොඑකාකාරී විෂමතාවයක් තියෙන්නේ මේ කර්මයේ තියෙන විෂමතාවය නිසාමයි. ඒතර ඒ ඒ සත්වයා විසින් කර්මයන් රැස් කරනකොට ඒ කර්ම සිදු කරන අවස්ථාවන් තුල ඇති කරගන්න సంతානයේ තියෙන නොඑක් විෂමතාවයට අනුරූපීවමයි ඒ අයට ඒකේ විපාකය ලැබෙනකොට ඒ විදිහට ලැබෙන්නේ. ඒතරන්න දැන් පැහැදිලි නේද මේ කුසල් ගැන අපි ඇයි මේ තරම් උනන්දු විය යුත්තේ කියන එක. ඒතර ඒ නිසා තම කරන කුසලය නුමනින් යුක්තවම කළ යුතුයමයි. අන්න ඒතර මේ අභිධර්මයේ දැනගැනීම එක විශාල උපකාරයක් වෙනයි තමන් හොඳටම දන්නෝ එහෙනම් මේ මොහොතේදී අපි සිත පවත්වා ගත යුත්තේ කෙසේද කියන එකනේ. ඒතර අන්න එතකොට දැන් අභිධර්මයේ හොඳටම දන්නවා නම් ඒකේ නා මලක් පහනක් පූජා කරන්න ගියත් උනන්දුවෙන් කරන්නේ නැද්ද? ඒතර අද දැන් මේක ඉගෙන ගත්තා. ඒතර අද මීට කලින් මේක අපි අහගෙන හිටියේ නැත්නම් වෙනදට වඩා අද මල් පූජා කරනකොට උනන්දු වෙන්නේ නෙමෙයිද කරන්නේ අන්න බලන්න. ඒතර ඥාන සංපයුක්ත වෙන. ඒතකොට ඒක උත්කෘෂ්ටයි. තව මේක බොහොම ඥාන සම්පයුක්ත උත්කෘෂ්ට බවෙන් යුක්තව කරනවා. ඒතරන්නේ ඒකෙන් ලැබෙන විපාකයත් ඒ වගේම උත්කෘෂ්ට විදිහටමයි ලැබෙන්නේ. ඒතරන්නේ ඒ නිසා තමයි මේ අභිධර්මයේ දැනගන්න එක හොඳයි කියලා කියන්නේ. ඒතර අභිධර්මයේ දන්නේ නැති කෙනෙක්ට කුසල් අකුසල් පිළිබඳව කාටවත් කියලා දෙන්න බෑ. ඒ කුසලයක් දුර්වල කුසලයක් වෙන්නේ කොහොමද? ඒ වගේ මේක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නේ කොහොමද කියන එක අභිධර්මයේ දන්නේ නැති කෙනෙක්ට කියන්න පුළුවන්ද? අන්න මේ චිත්ත සංතානය ඇතිවන වෙනස අනුව මේක වෙන්නේ. ඒතර මේ පටිපදාව දන්නේ නැත්නම් මේ ගැන විග්‍රහ කරගන්න බෑ කාටවත්. ඒකයි අර කියන අභිධර්මයේ දන්නේ නැති කෙනා අර අර කම්මන්තරං විපාකන්තරං ආලෝලෙත්වා ධම්මං කතෙන්තේ කියලා අර අට කතාව විස්තර කරන්නේ. يعني යම්කිසි කෙනෙක් අභිධර්මයේ දන්නේ නැතිව ධර්මයේ දේශනා කරනවා නම් විග්‍රහ කරනවා නම් ඒක නා කම්මන්තරං විපාකන්තරං ආලෝලෙත්වා කතෙන්ති මේ කර්ම කර්මය පිළිබඳව එහි තියෙන නොඑක ආකාරයේ ප්‍රභේදයන් පිළිබඳව මේ ධර්මතාවයන් පිළිබඳව එහි තියෙන නොඑක් ප්‍රභේදයන් පිළිබඳව පටවල දේශනා කරනවා කියලා කියනවා. ඒ අභිධර්මයේ දන්නේ නැති නිසා. ඒතර ඔය ඇත්තෝ අභිධර්මයේ දන්නවා නම් ඒක තව කෙනෙක්ට මේ කුසල් අකුසල් ගැන හොඳට කියලා දෙන්න පුළුවන්. විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඊටත් වඩා අනිත් අයට කියන්න නෙමෙයි අපි ඉගෙන ගන්නෙ අපේ ජීවිතේ සුවපත් කරගන්න. එතකොට තමන් අභිධර්මයේ දන්නවා නම් අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ විදිහට යහපත් කුසල් කරන්න පුළුවන්. නිවන් මගේ හැසිරෙන්න පුළුවන්. අකුසල් වලට යන හිත එයින් අයින් කරලා කුසලයකම පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒ තරම් වටිනවා මේ කුසල් සිත් ගැන ඉගෙන ගන්න එක. ඉතින් දැන් කුසල් සිත් ගැන ওই විදිහට කියන්න ඕන කාරණා ගොඩාක් තියෙනවා. නමුත් අපි මේ තරමකින් ඒක සෑහීමකටපත් මේ මේ කියලා දුන්න කාරණාවන් ආශ්‍රයෙන් ඉතුරු කාරණා තේරුම් ගන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නකොට එහෙම තමයි. එතන මේක ණය ක්‍රමයක් නේ තියෙන්නේ. කියන්නේ කියලා දෙන ණය ක්‍රමයට අනුරූපීව ඉදිරියේ තේරුම් ගන්න පහසුයි. බොහොම ලේසි. චුට්ටක් කල්පනා කරන්න විතරයි තියෙන නුවණින් යුක්තව. ඒකට තේරෙනවා. ඉතින් දැන් කුසල් සිත් 8 අපි ඉගෙන ගත්තා ওই විදිහට. කියන්නේ සෝබන සිත් 24න් මහා කුසල සිත් 8 තමයි අපේ ওই විදිහට ඉගෙන ගත්තේ. ඉතින් අද දවසේදී අපේ මේ කුසල් ගැන මේ තරමකින් අපි ඉගෙන ගත්තා. තවත් මේ ගැන ලොකු විස්තර අපි ඉදිරියේදී අපි ක්‍රමක්‍රමයෙන් මේක කියලා දෙනවා. එතකොට Tamanට තවත් ලොකු අවබෝධයක් මේ පිළිබඳව ඇති වේවි. ඉතින් ඒ නිසා ඒ හැම එක්කින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අකුසල් දුරු කරලා කුසල් නැවත නැවත సంతානය තුළ වර්ධනය කරගෙන තමන්ගේ නිර්වාණගාමී මාර්ගය තුල මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මගඵල නිවන් අවබෝධය පිණිස උපනිශ්‍රේ වන ආකාරයේ ධර්මතාවයන් දියුණු කරන්නට. ඉතින් ඒ නිසා මේ ඇති කරගත්ත උතුම් ධර්ම ඥානය, පරමත්ත ධර්මයන් ගැන ඇති කරගත්ත මේ සූක්ෂම ධර්මතා පිළිබඳව ඇති කරගත්ත ඥාන සංපයුක්ත කුසල් සිත අප්‍රමාණෝ කුසල ධර්මයන් මේ හැම දිනාටම තමන්ගේ సంతාන තුල කුසල ධර්මයන් දුරු කරමින් කුසල ධර්මයන් උපදවා ගනිමින් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගනිමින් තම තමා විසින් ප්‍රාර්ථනීය උභෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ සියලු කුසල ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි.